රතන සුත්තම් යානිද භූතානි සමාගතානි බුම්මානි වායානි වේ අන්තලික්කේ සම්මේව භූතා සුමනා භවන්තු අතෝපි සක්කච්ච සුනන්තු භාසිතං තස්නාහි භූතානි සාමිත සම්බේ මෙත්තං කරොතමානුසියා පජායේ දිවචරත්වච හරන්තියේ බලින් තස්නාහිනේරක්කත අපපමත්තා යංකින්චිවිත්තන් නිදවාහුරංවා සංගේසුවායන් රතනං පනිතන් නනෝ සමංහත්ති තතාගතන ඉදම්පි බුන්දේ රතනං පනිතං ඒතේන සත්ජේන සුවත්ති හොතු කයං විරාගං අමතං පනිතං යදං ජගසක් කෙමුනි සමාහිතෝ නතේන ධම්මේන සමත්තිචින්චී ධම්ති ධම්මේ රතනං පනිතං ඒතේන සච්චේන සුවත්ති හොතු යම් බුද්ධ සෙත්ත පරිවන්නයි සුචි සමාධිමානං තරි කඤ්ඤමහෝ සමාධිනාතේන සමෝන විඤ්ඤති ඉදම් පිදම්මේ රතනං පනිතං ඒතේන සච්චේන සුවත්ති හොතු යේ පුංගලා ตสตังปัสสันตาจัตตาริตานิยุกานิหันติเกดักขิเนยาสุเกตันเสสาวกาเอเตสุดินนานิมาปปนานิ ඉදම්පි සංගේ රතනං පනිතං ඒතේන සච්චේන සුවත්තියෝතු යේසුම්පයුත්තා මනසාදල්හෙන නිකාමිනගොතම සාසනම්හි තේපත්ති පත්තාගමතං ඉගයිහ ලද්දාමුදානිම්බුතින් බුංජමානා ඉදම්පි සංගේරතනං පනීතං ඒතේන සංචේන සුවත්තියෝතු යතින්ද කීලෝ පඨමින් සිතෝ සියා චතුම් බිවාතේ බිය සම්පකම්පියෝ කතුපමං සප්පුරිසං වදාමි යෝ ආර්ය සත්‍යානි අවෙච්ච පස්සති ඉදම්පි සංගේ රතනං පනිතං ඒතේන සත්ජේන සුවත්ති හොතු යේ අරිය සත්‍යානි විභාවයන්ති ගම්බීර පඤ්ඤේන සුදේසිතානි කිංචාපි තේහන්ති බුසප්පමන්තානතේ භවං අත්තමං ආදියන්ති ඉදම්පි සංඝේ රතනං පනිතං ඒතේන සච්චේන සුවත්ති හොතු සහවස්සදන් සෙන සම්පදාය තයස්සු ධම්මා ජහිතා භවಂತಿ සක්කාය දිට්ඨි විචිකිච්ඡිතං ච සීලම්බතං වාපිය දත්ති කිංචේ චතුහපායේහි චවිප්පමුත්තෝ චචාබිතානනියබම්බෝකාතුන් ඉදම් පිසංගේ රතනං පනීතං ඒතේන සත්චේන සුවත්ති හොතු කිංචාපිසෝ කම්මං කරෝති පාපකං කායේන වාචා උදචේතසාවා අභම්බසතන්ස පටිච්ඡාදාය අභම්බතාදිත්ත පදන්සවුත්තා ඉදම්පි සංඝේ රතනං පනිතං ඒතේන සච්චේන සුවත්ති හොතු වනප්පගුම් වේයතපුස්සිතංගේ ගිම්මානමාසේ පටමස්මින් ගිම්හේ තතුපමං ධම්මේ වරං අදේශයි නිම්බානගාමින් පරමං හිතාය ඉදම් තිබුද්දේ රතනං පනිතං ඒතේන සච්චේන සුවත්ති හොතු වරෝ සයි ඉදම්පි බුද්දේ රතනං පනිතං ඒතේන සත්ජේන සුවත්ති හෝතු තීනං පුරාණං නවං නත්ති සම්භවං විරත් චින්තා ආයති කේ භවස්මින් තේකීන බීජං අවිරුල්ච්ඡන්දා නිම්බන්ති දේරායතයන් පදීපෝ ඉදම් පිසංගේ රතනං පනීතං ඒතේන සත්ජේන සුවත්ති හෝතු යානිද බුතානි සමාගතානි බුම්මානි වායානි වේ අන්තලික්කේ තථාගතං දේව මනුස්ස පූජිතං බුද්ධං නමස්සාම සුවත්ති හොතු යානිද භූතානි සමාගතානි බුම්මානි වායානි වේන්තලික්කේ තථාගතං දේව මනුස්ස පූජිතං ධම්මං නමස්සාම සුවත්ති හොතු යානිද භූතානි සමාගතානි බුම්මානි වායානිව අන්තලික්කේ තථාගතං දේව මනුස්ස පූජිතං සංඝං නමස්සාම සුවත්ති හොතු